මේ බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පින්වතුනි මේක දේශනා කරන්න බෑ කියලා හිතෙනවා. නිකන් නෙමෙයි. මේ ඉදප්පච්චේතා කියන පටිසමුප්පාදය ඊළඟට ඒ ඒ කියන්නේ මොකද්ද? සමුදේ පැත්ත. ඒ වගේම තමයි සබ්බසංකාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හකය විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන මේ නිවීම නිරෝධේ පැත්ත. මෙන්න මේ කාරණාව මේ ලෝකයාට කොහොමනම් දේශනා කරන්නද කියලා මේ මේ ලෝකේ මහා ප්‍රඥයෙක් වූ හතහකට සම්මා සම්බුදුරයන් වහන්සේට හිතුනේ එතකොට ඒ ලෝකේ ඒ වෙනකොට විමුක්තිකාමී පරිසරයක් තිබ්බා. බෝධිසත්වෝ ආලාරකාරා මුද්දකරම් පුත් ළඟ ඉඳලා ආවේ. පංචවක් ගියලා ඉන්නවා. තව බොහෝ පිරිස ඉන්නවා. එවැනි සමාජයක් පසුබිමක් ඇතිතන මේ ලෝකේ පහළ වෙච්ච මහා ප්‍රඥාවන්ත උත්තමයාට හිතුණා මොකද්ද මේ ධර්මයේ දේශනා කරන එක අමාරුයි කියලා. එතකොට එහෙම අමාරුයි කියලා හිතිච්ච උත්තමයා කොපමණ විදිහකට මේ ලෝකෝත්තර ප්‍රතිපදාව සක්කා නිරෝධ ප්‍රතිපදාව ඉදප්පච්චේතාවය කියන මෙන්න මේ න්‍යායාත්මක සිද්ධිය ඒ වගේම ඉන් ඉක්මවීම කියන මේ සබ්බ සංකාර සමතය මේක ඉස්මතු කරන්න කොයි විදිහකට වචනවලට හරවන්න ඇද්ද කොයි විදිහකට පද ගලපන්න ඇද්ද කොයි විදිහකටද නිවැරදිව සකස් කරන්නට ඇද්ද ඉතින් එවැනි ලස්සනට පද ගලපපු එවැනි නිවැරදිව වචන ඉස්මතු කරපු එවැනි නිවැරදිවම සකස් කරපු මේ ධර්මය මුල් කරගෙන අපි අපේ ජීවිතය තුළ අපේ හිතන නිර්ණායකයට ගලපනවා කියන එක තරම් මේ ලෝකේ කරන අසාධාරණයක් තියනවද? ඒ තරම් මේ ලෝකේ කරන අසාධාරණයක් නැහැ. ඒ උත්තමයන් වහන්සේ ඒ විදිහට පෙන්වලා දුන ධර්මයට අපේ නිර්ණායකයකින් සතදන එක තරම් අසාධාරණයක් මේ ලෝකේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මොකද හේතුව ඒ ඒ උත්තමයා ඒ ධර්මය අවබෝධ කරලා මේ ප්‍රඥාවන්තයන්ට අවබෝධ කරගන්න ඕන විදිහට මේ පද ගැලපුවා. පිළිවෙලක් සකස් කරා. වචනවලට හැරෙව්වා. ඒක එසේ මෙසේ ලේසි එකක් නෙමෙයි. එවැනි ධර්මයක් අහද්දී අපි මේ සක්කායදිට්ඨිය වර්ධනය කරගන්න ඕන වැඩපිළිවෙලක් සංයෝජනයක් හැටියට බන්ධනයක් කරගන්න වැඩපිළිවෙලක් ඊතර වෙන්න ඕන ධර්මයක් ඇහෙන තැනදී සිදු වෙනවා කියන එක තරම් අවාසනාවක් මේ ලෝකේ තියෙනවද? ඒ තරම් අවාසනාවක් නෑ. පින්වතුනි අපට මේ ලෝකයේදී සාධාරණයි කිය හැකියි. මොකද හේතුව ලෝකයේ කොහොමත් ඇලිමින් යන්නේ මොනවා හරි එකක් එක. අපි මෙන්න මේ ධර්මයේ ඉගෙනගත යුත්තේ වටිනා දෙයක් හැටියට. අපි අද මේ ධර්මයේ වටිනා දෙයක් හැටියට ඉගෙන ගන්න නැතිව අපේ මේ නිර්ණායකයට ගලපන් ඉගෙන ගන්න නිසා ප්‍රශ්නේ තියෙන්නේ. ඒක වටින්නේ කොහොමද අපේ නිර්ණායකයට ගැලපෙනවා නම්? අපේ නිර්ණායකයට ගැලපෙනවා නම් වටින්න විදිහක් නැහැ නේ. අපේ නිර්ණායකත් එක්කත් හරිනේ ඒක. එහෙම නැති දෙයක් වෙන්නට ඕනේ. එහෙම නැතුව ඉගෙන ගන්නට ඕනේ. එහෙම නැතුව ඉගෙන ගන්නකොට යා කවදාකවත්ම අර වටිනාකම තියාගෙන ඉගෙන ගන්නවා විනා අපේ නිර්නායකයට ගලපන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. වටිනාකම තියාගෙන ඉගෙන ගන්නවා විනා අපේ නිර්නායකයට ගලපන්නේ නැහැ. මම දැන් ඔබට මේ පැහැදිලි කරන්න මේ ඉස්මතු කරන්න හදන්නේ මේ වටිනාකම එක්ක අපි ඉගෙන ගන්නට ඕනේ. නැතුව ඉගෙන ගත්තා කියලා ඒ ඉගෙන ගැනීමෙන් අපට මහා විනාශයක් සිද්ධ වෙනවා. බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා පින්වතුනි සද්දම්ම සම්මෝස සූත්‍රය තුල යමෙක් පදවැන්ජන පිළිවෙල දුන්නිග්ඝහත්ව වැරදි විදිහට ගත්තා නම් ඔහු මේ ශාසනය විනාශ කරන කෙනෙක් කියනවා. එතකොට පින්වතුනි අපට මේ කාරණාව අපි ගමු එක කාරණාව ಜಾති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන කාරණාව සද්ධාරුච අනුසම ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්කන්ති කියන නිර්ණායකයට ගැළපුණේ ඇයි? අපි මේකේ පදවැන්ජන වැරදි විදිහට ගත්ත නිසා. මොකද බුදුරජාණන් වහන්සේ මේකේ ලස්සනට අදාළ පදව්‍යංජන සහිතව දීලා තියෙනවා මොකක් පිණිසද අපි කිසි කෙනෙකුගේ නිර්ණායකයකට ගැලපෙන්නේ නැති විදිහට. එතකොට අපේ නිර්ණායකයට ගැලපුණේ අපි පදව්‍යංජනේ වැරදි විදිහට ගත්ත නිසානේ. අපි පදව්‍යංජනේ වැරදි විදිහට අරගෙන නිර්ණා අපේ නිර්ණායකයට ගැලපෙලා ලෝකේ මේක හරි කියලා අපට තහවුරු වෙලා අපි ඒකත් එක්ක සක්කාය දිට්ඨිය සංයෝජනේ වර්ධනය කරගෙන තව දෙයක් කරනවා මොකද්ද? මේ ශාසනය විනාශ කරන්න දායක වෙනවා. ඇයි විනාශ කරන්න දායක වෙන්නේ? ඇයි පදවැන්ජන වැරදියට ඉගෙන ගන්නෙ? පදවැන්ජන වැරදියට ඉගෙන ගන්න කොච්චර අවඥාවට ලක් කළාද බුදුරන් වහන්සේ? ඇයි බුදුරන් වහන්සේ අවඥාවට ලක් කරන්නේ? බුදුරයන් වහන්සේ පින්වතුනි මේ ධර්මයේ දේශනා කරේ අසාමාන්‍ය විදිහට ආශ්චර්යයකින් අසාමාන්‍ය විදිහට අභිඥාවකින් අවබෝධ කරගෙන මේ මෙහිම මෙහිම දේශනා කරපු එවැනි දහමකට අපි අපේ නිර්ණායකයෙක් දාලා ඇයි අපි මේ ධර්මයේ විනාශ කරන්න දායක වෙන්නේ? ඒක කරන්න හොඳ නැහැ. ඒක නොකර අපි මේ කාරණා ඉගෙන ගන්නට ඕනේ. බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ